මේ වෙනකොට අපේ අමරසේකර මැතිතුමා කිව්වා වගේ තවදුරටත් ඊටාම අසරණ දුප්පත් උත්සාහයක් ගනිමින් ඉන්නවා රජයත් යම් මාධ්‍යවේදීනුත් මේ ජිනීවා ඇමරිකානු යෝජනාව මුල් කරගෙන මේ රට වැටලා තියෙන తত্ত্বය පිළිබඳව වැරදි පින්තූරයක් හදන්න. දැන් ඔවුන් තවදුරටත් දිගින් දිගටම කියමින් ඉන්නවා මේක හයිබ්‍රිඩ් යාන්ත්‍රණයක් නෙවෙයි මේක දේශීය යාන්ත්‍රණයක් කියලා. ඉතින් අපි මාධ්‍යවේදී ඔබතුමාලගෙනුත් ඉල්ලා සිටිනවා මේ මේ අපි කාටවත් යුතුයකමක් තියෙනවා දැන්වත් මේක ඇත්ත හරියට මහජනයන්ට කියන්න මොකද එදා තිස්වෙනිදා මානවිකම් සමුළුවේදී මේ ප්‍රශ්නය බේරුවා මානවිකම් කොමසාරිස්තුමා සයිඩ් අල් හුසෙයින් කුමාරයා. එතුමා ඉතා පැහැදිලිව කිව්වා ඇයි ශ්‍රී ලංකාවේ දේශීය යාන්ත්‍රණයකට මේක කරන්න බැරි කියලා. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඒකට ශක්තිමත් නැහැ. ඒක බලපෑම් වලට යට වෙලා ඉන්නේ. ඒකට අවශ්‍ය ධාරිතාව නැහැ. පුහුණුව නැහැ. ඒ ආදී වශයෙන් එහෙමනම් ඔහුට කියන්න තිබුණා අපි එහෙමනම් ඒකට අවශ්‍ය ධාරිතාව ලබලා දීලා පුහුණුව ලබලා දීලා අපි ඒක දේශීය යාන්ත්‍රණයක් ලෙස කරන්න ඉඩ දෙනවායි කියලා. එහෙම නෙමෙයි ඔහු කිව්වේ. ඔහු කිව්වා මේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට මේක කරන්න බැරි නිසා තමයි අපි හයිබ්‍රිඩ් යාන්ත්‍රණයක් හඳුන්වා දුන්නේ කියලා. එතකොට මේ ඇමරිකානු යෝජනාවේ නිශ්චිතව හයිබ්‍රිඩ් කියන වචනේ නැති වුණාට මේ කොමසාරිස්තුමා හරි පැහැදිලිව රනිල් වික්‍රමසිංහ මහත්තයාට උත්තරයක් දුන්නා. මේ නිකම් බොරු කියන්න එපා. මේක දැන් හයිබ්‍රිඩ් තමයි. අපි මේක හයිබ්‍රිඩ් කරේ ඇයි කියලා එතුමා කිව්වා. ඒතර තවදුරටත් මේ බොරුව මේ රටේ කියමින් යනවා. ඊට අමතරව අතිගරු ජනාධිපතිතුමා තමා ගැන මේ ආයතුමාගේ ගෝල බාලය වෙන්න පුළුවන් මේ එතුමා මේ රට බේරාගත්ත මහාවීරයෙක් විදියට අර එදා යුද්ධය ජයග්‍රහණය කරපුවම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමාජයේ ස්වංව ඒ මතයක් ඇති වුණා. ඒ වගේ මතයක් ඇති කරන්න උත්සාහ කරනවා මේ රට බේරගත්තයි කියලා. ඉතින් මේ මේ හුසෙයින් කුමාරයා කියනවා මේ ඇමරිකානු යෝජනාවේ මොකද්ද කරන්නේ? මේ විදේශීය අධිකරණයක් ඒ වාර්තාවේ තියෙනවා මෙවැනි අධිකරණ පිහිටවල තියෙනවා සියරාලියෝන් වගේ රටවල කියලා. ඒතර සියරාලියෝන් කාම්බෝජේ ඉරාකයේ ඉරාකයේ සදාම් හුසේන් මරා දමන්නේ මේ කියන හයිබ්‍රිඩ් අධිකරණයකින්. එතකොට මෙවැනි අධිකරණ ක්‍රියාවලියකට තමන්ගේ රටේ හමුදාව පාවා දුන්නම ඒක කොහොමද වීර ක්‍රියාවක් වෙන්නේ? එහෙමනම් එදා 815 ගිවිසුම අස්සම් කරන්න මුල් වෙච්ච රජු පාවා දීපු ඇහැලේ පොළලත් වීරයෝ වෙන්න ඕන. අපේ රටේ ඇහැලේ පොළ වීරයෙක් සලකන්නේ නැහැ. එක්නැලි ගොඩලා මොල්ලි ගොඩලා එහෙනම් වීරයෝ වෙන්න ඕන. ඉතින් එහෙම මේ එදා 815 ගිවිසුමට වඩා ඉතා බරපතල 815 ගිවිසුමේ ප්‍රශ්නේ අපි අද අපි එදා නිදහසෙන් යම් පමණකට හෝ අපි ඒක විසඳගත්තා. ඒ ඒ පාවාදීම අපි ආපසු හැරෙව්වා. ඊට පස්සේ 2000 ඊට පස්සේ 1987 ජේ.ආර්. ජයවර්ධන කරපු ඉන්දු ලංකා ගිවිසුම හරහා කරපු පාවාදීම. ඒකත් අපිට පුළුවන් වුණා බෙදුම් ආදී බලතල ලබා නොදී එල්ටි සංවිධානයේ තස්වාදී සංවිධානය යුද්ධයෙන් පරාජය කරලා ඒක ආපසු හරවන ගමන ආරම්භ කරන්න පුළුවන් වුණා. ඒක අටවෙනිදා ඡන්ද ප්‍රතිඵලෙත් එක්ක ඒක නැවත ආපසු හරවන ක්‍රියාවලියක් දියත් කළා තමයි ඒක වෙනම කාරණයක්. නමුත් අපිට පුළුවන් වුණා මේ දෙවෙනි පාවා දීමත් ගිවිසුමකින් කරපු පාවා දීමත් ආපසු හරවන තැනකට ගේන්න. දැන් මේ තුන්වෙනි පාවා දාම මේකත් ගිවිසුමක්. මේක ඇමරිකන් යෝජනාවට අපි එකඟ වීම තුළ ඒක ගිවිසුමක් බවට පත් වෙනවා. අපි ඇමරිකානු යෝජනාවට ඒ යෝජනාවේ ඒක ඒගොල්ලන්ගේ ඔෆර් එක. ඒගොල්ලෝ අපිට ඒගොල්ලන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා මෙන්න මේ විදිහට මේ කටයුතු සිද්ධ වෙන්න ඕන කියලා අපි එතකොට ඒක බාරගත්තා. දැනන කිව්සුමක්. ඒක ඊටා පැහැදිලිව ඉන්දු ලංකා කිව්සුම වගේ කිව්සුමක්. ඊට වඩා බරපතල කිව්සුමක්. ඉන්දු ලංකා කිව්සුමෙන් උනත් ඉන්දියානු හමුදාව ආවත් ඉන්දියාවට අභ්‍යන්තර කටයුතු වල දේශපාලනීය නීති පද්ධතිය හසුරවන්න මේක ඇතුලේ කාර්යාල දාගෙන දිගින් දිගට මේ ක්‍රියාවලිය මේ මේ විමර්ශනය කරමින් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයතන වලට වාර්තා කරන යාන්ත්‍රණයක් හැදුන්නේ නැහැ. දැන් මේකේ ඇතුලේ හැදෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාල මේක ඇතුළේ පිහිටවලා මහානවිකම් කොමසාරිස්ගේ කාර්යාලය අපි දන්නවා නේපාලයේ ඒ කාර්යාලයට පිට වෙන්න කියලා අනකලා නේපාල රජේ ඒක බටහිර රාජ්‍යවලට ගැති නිලධාරීන්ගෙන් පිරිච්ච ආයතන රාජනවන සංවිධාන විසින් මෙහෙවන ආයතනයක් තමයි මහානවිකම් කොමසාරිස් කාර්යාලය. ඒතර ඒ කාර්යාලය මේක පිහිටවලා මේ යෝජනාවේ හතරවෙනි වගන්තිය අනුව ඒ රටවල වලින් දෙන මුදල් අනුව මුදල් වලින් තමයි මේක මේ අධිකරණ ක්‍රියාවලිය එතකොට සත්‍ය සෙවීමේ කොමිසම ඊළඟට මේ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය ඊළඟට වතුරුදාහුන් වන් සෙවීම සඳහා පත් කරන කාර්යාලය මේ සියල්ල නඩත්තු කරන්නේ මේ විදේශීය අරමුදල් වලින්. අරමුදල් උපාංගයක් ලෙස භාවිතා කරලා මේක කළමනාකරණය කරන්න මේක Tamanට ඕන දිශාවට අරගෙන යන්න ඕන කටයුතු කරනවා ලෝකේ පුරාම එහෙමයි වෙලා තියෙන්නේ මුදල් දෙන්නේ නිකන් නෙමෙයි මුදල් ඇමරිකන් මුදල් සහ බටේ රටවල මුදල් මුදල් දෙන්නේ මේ මුදල් අවශ්‍යතාවය පරිමා ගන්න නෙමෙයි මුදල් උපාංගයක් ලෙස භාවිතා කරලා මේ ක්‍රියාවලිය Tamanට ඕන පැත්තට ඇදගෙන යන්න එතකොට මේක අර ඉන්දු ලංකා ගිවිසුමට හෝ 815 ගිවිසුමට වඩා බරපතල ගිවිසුමක් පාවා දීමේ ගිවිසුමක් ඊට දායක වෙච්ච රජයකට නායකත්වය දෙන පුද්ගලයා වීරයෙක් වෙන්නේ නැහැ. ඒක අපි දන්නේ කොහොමද වෙන්නේ කියලා. ඒක අනාගතයේ ඊටාම කෙටි කලකින්. ඊටාම කෙටි කලකින්. ආණ්ඩුව මේ තරම් අසරණ විදියට බොරු කියන්න උත්සාහ කරන්නෙම දන්නව මේකේ බරපතලකම. දැන් මේ වෙනකොට <clears throat> මේකේ 8 වෙනි වගන්තිය. මේකේ 8 වෙනි වගන්තිය තමයි ඊටාම බරපතලම වගන්තිය. 6 වෙනි වගන්තියත් බරපතලයි. ඒකේ විදේශීය අධිකරණ ක්‍රියාවලියක් පිහිටවන්න අවශ්‍ය යාන්ත්‍රණය ගැන කියවෙන්නේ 6 වෙනි වගන්තියේ. නමුත් 8 වෙනි වගන්තිය ට්‍රාන්සිෂනල් ජස්ටිස් එහෙම නැත්නම් අන්තර්කාලීන යුක්ති ඉටු කිරීම. ඒ කියන්නේ මොකද්ද? අර කියන විදේශීය අධිකරණය පිහිටවලා ඒ හරහා දඬුවම් කිරීමේ යුදාපරාධ වලට දඬුවම් කිරීමේ හමුදා නිලධාරීන්ට ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර එහෙම නැත්නම් ඒක ආරම්භ කරන තුරු දඬුවම් කිරීමේ ක්‍රියාවලිය. ට්‍රාන්සිෂනල් ජස්ටිස් අන්තර්කාලීන යුක්ති ඉටු කිරීමේ ක්‍රියාවලිය. මොකද මේ ක්‍රියාවලිය කටවිනි වගන්තිය ඉතා පැහැදිලිව තියෙනවා. ඒ වගන්තිය තමයි අර සිංහලෙන් පරිවර්තනය කරනකොට විදේශ අමාත්‍යාංශයේ බොරුවට වැරදියට පරිවර්තනය කරලා වැරදි අර්ථයක් කතනක් සපයන්න උත්සාහ කරේ. ඒ වගන්තිය අනුව මොකද්ද කියවෙන්නේ? යුද හමුදාවේ චෝදනාවට ලක් වෙන නිලධාරීන් අධිකරණමය ක්‍රියාදාමයකින් වර්ධිකරුවන් විය වෙන්න ඕනේ නැහැ. පරිපාලන වශයෙන් චෝදනාවට ලක් වෙන අයට දඬුවම් කළ යුතුයි අන්තර්කාලීනව. එයා හමුදාවෙන් ඉවත් කරන්න ඕන. එහෙම නැත්නම් උසස් වීම් දෙන ක්‍රියාවලියක් නම් ඒක නවත්තන්න ඕන. පිටරට පුහුණුවකට යනවා නම් ඒක නවත්තන්න ඕන. එක්සත් ජාතිකයේ හමුදාවේ රැකියාවකට යනවා නම් මෙහෙන් නිදහස් වෙලා කෙටි කාලිනව ඒක නවත්තන්න ඕන. ඒ විතරක් නෙමෙයි. ඒ ඒ යෝජනාවෙන්ම කියනවා වෙන රටවල් වලට කියනවා අනිත් රටවල් වලට මෙහිදී චෝදනාවට ලක් වෙච්ච හමුදා නිලධාරියෙක් ඒ රටකට ආවොත් අන්තර්ජාතික අධිකරණ බලය මත ඒ අයට නඩු පවරන්න කියලා. ඒ කියන්නේ කොහෙවත් ඉන්න බැරි වෙන විදියට. හමුදාව කොටු කරලා ඕන බොරු චෝදනාවක්. දැන් මොකද්ද මේ මේ කියන දැන් මේකේ ප්‍රධානම දෙයක් තමයි ඊළඟට එන යුක්තිය මේ මේ සත්‍ය සෙවීමේ කොමිසම. සත්‍ය සෙවීමේ කොමිසම මොකටද? සත්‍ය සෙවීමේ කොමිසමේ ප්‍රධාන කාර්යභාරයක් තමයි හමුදා නිලධාරීන්ට චෝදනා එල්ල කිරීම. ඒ කොමිසමෙන් දඬුවම් කරන්න බෑ තමයි. පල්ලිකුසික මහත්තයා කියන කතාවත් මේ කොමිසමෙන් දඬුවම් කරන්නේ හැබැයි චෝදනා එල්ල කරනවා. මේ මේ අටවෙනි වගන්තියට අනුව හමුදා නිලධාරීන් රස්සාවල් නැති කරන්න එළියට දාන්න අවශ්‍ය නම් ඉරිය දාන තත්ත්වයටත් ගේන්න චෝදනා වුණා. අන්න සත්‍යසා කොමිසම ගේනවා චෝදනා ඉදිරිපත් කරන්න. ඩයස්පෝරාවට ඇවිල්ලා රාජ්‍ය නෝන සංවිධානයට ඇවිල්ලා හැකිතා චෝදනා දමලා ගහන්න එකෙන් ඉඩ හැදෙනවා. එතකොට මේ අටවෙනි වගන්තියේ තියෙන ඊටාම බරපතලයි. ලෝකයේ කිසිම රටක එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. අධිකරණයෙන් වැරදි නොකරපු අයට අධිකරණයෙන් වැරදිකරුවන් ලෙස ඔප්පු නොවූ අයට පවා දඬුවම් කරන්න පරිපාලන වශයෙන් දඬුවම් කරන්න මඟ පාද ගන්නවා මේකෙන්. දැන් මේ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ වෙලා තියෙනවා. අපේ හාමුදුරුවෝ කිව්වා මේ ඊයේ පෙරදා හෝමාගම අධිකරණය. අපි දන්නේ ගිරිතලයේ හමුදා කඳවුර පරීක්ෂා කරන්න නම් ගිරිතලයේ අධිකරණයකින් ගන්න ඕන. අපි දන්න සාමාන්‍ය නීතිය අනුව. එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු අදාළ වන කොළඹ මහේස්ත්‍රාත් සභාවෙන් ගන්න ඕන. එහෙම නෙමෙයි මේ ගත්තේ. හෝමාගම අධිකරණයට කියලා මේ නියෝගය ගන්න. අපි අධිකරණයට අපහාස කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිසේත්ම අපි අධිකරණයට ගරු කරනවා. නමුත් මෙතන ක්‍රියාවලියේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක මතු කරන්නේ. මේක සාමාන්‍ය මිනිමරුමක් ලෙස මහාධිකරණයේ මයිසත් පරීක්ෂණය කරලා මහාධිකරණයට චෝදනා මේ අධිචෝදනා ඉදිරිපත් කරලා මහාධිකරණයෙන් මේ තවදුරටත් සාක්ෂි ගඳවන්න පරීක්ෂණ මේ අවසර ගත්තා හෝ අර කියන මයිස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ගැනීමක් නෙමෙයි. මේ මූලික පරීක්ෂණය කරන අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව මෙතනදී රටේ ජාතික ආරක්ෂාව නොසලකා කටයුතු කළා කියලා අපි චෝදනා කරනවා. අධිකරණයට මේ නීතිපති දෙපාර්තමේන්තුවට. මේ නීතිපති දෙපාර්තමේන්තුවට යුතුයකම තිබුණා මේ අවස්ථාවේදී හමුදාපතිවරයාගෙන් ඔහුගේ කැමැත්ත ඔහුගේ උපදේශය කැඳවන්න. මොකද මේක හමුදාවේ ඔත්තු සේවාවට අදාළ ජාතික ආරක්ෂාවට අදාළ බරපතල කරුණක්. ව්‍යවස්ථාවෙනුත් ජාතික ආරක්ෂාවට අදාළ ප්‍රතිපාදන තියෙනවා. මේ තොරතුරු පනතේ පවා මේ අය මහලුකුඩ කතා කරන තොරතුරු පනතේ පවා ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු මහජනයාට නොදී ඉන්න අයිතිය රජයට තියෙනවා. මේක බරපතල කාරණයක්. ජාතික ආරක්ෂාව කියන්නේ බරපතල කාරණයක්. අපි වගේ යුද්ධයකට අවුරුද්දයකට කොටු වෙච්ච රටක් හැමතිම වට කරලා පහර දෙන රටක්. එතකොට ජාතික ආරක්ෂාවට ඉතා බරපතල ලෙස බලපාන හමුදා ඔත්තු සේවයේ තොරතුරු නිරාවරණය කරන මේ පරීක්ෂණයට අවසර දෙනවා. මේ පරීක්ෂණයට අවසර ඉල්ලා සිටිනවා නීතිපද දෙපාර්තමේන්තුව. හමුදාපතිවරයා හෝ නීති ඊට හමුදාවේ අසහල අංශ වලින් විමසන්නේ නැතිව අපි දන්නා තොරතුරු අනුව ඒක එහෙමයි වෙලා තියෙන අධිකරණයේ සිද්ධ වෙච්ච කාරණේ අනුව. අපි දන්නේ ඇයි මෛත්‍රාත්තුමා ඒ සම්බන්ධයෙන් හමුදාපතිවරයාගේ උපදෙස් ලබා ගත යුතුයි කියලා නීතිපද දෙපාර්තමේන්තුවට පැවසුවේ නැත්ද කියලා ඒක අපිට අදාළ කාරණයක් නෙවෙයි. කෙසේ නමුත් මේක යම්කිසි ක්‍රියාවලියේ අස්වාභාවික බවක් පෙනෙන්න තිබෙනවා. දැන් මේ තොරතුරු මේ ඔත්තු සේවා නිලධාරීන් කොහෙද ගියේ මොනවද කරේ ඒ අයගේ සියලු තොරතුරු එළියට නිරාවරණය කරන්න මේකෙන් මඟ පෑදෙනවා. මේක බරපතල පාවා දීමේ ක්‍රියාවලියක්. එතකොට දැන් මේ 8 වෙනි වගන්තියේ මේ යෝජනාවේ තියෙන 8 වෙනි වගන්තිය දැම්මම ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා කියන එක තමයි පෑදීලියෝ කියන්නේ. අපි නැවත වතාවක් මේ රටේ ජනාධිපතිතුමාට සේනාධි නායකයාට අපි කියනවා බොරුවට පෝස්ටර් ගාලා හරියන්නේ නැහැ. වීරයෙක් වෙන්න නම් කරන්න ඕන මෙන්න මේ ආරම්භ වෙලා තියෙන පාවාදීමේ ක්‍රියාවලියට විරුද්ධව එතුමාගේ එතුමාට බලයටපත් වෙන්න උදව් කරපු NGO කාර්යෝ හතර පහ දෙනෙක් බලපෑම් කරාම එතුමා මේකට අත්සන් කළා. එතුමා එක්තරා අවස්ථාවක අත්සන් නොකළ හිටියා මේ මේ ඔත්තු සේවා නිලධාරීන් අත්තරගොඩ ගැනීමේ නියෝගය. හැබැයි මේ ඡන්දේ තමන්ගේ ඡන්දේ විතරයි තියෙන්නේ. ජනමාධ්‍යම් බරුවට කෑ ගහපු NGO කාර්යෝ හතර පහ දෙනෙක්. ඒ බලපෑමට යට වෙලා ජනාධිපතිතුමා ඒ නියෝගයට අත්සන් කරා. ඒ පාවා දීමේ නියෝගය. ඒක පාවා දීමේ නියෝගයක්. අපි බය නැතුව කියනවා. මේ රට මේ රට බේරගන්න මේ රටේ කොළඹ නගරයේ පත්තු කරන්න තිබුණු බෙදුම්වාදී බෝම්බ 80 ගණනක් නවත්තපු මේ ඔත්තු සේවාව ඒ ඔත්තු සේවාවේ තොරතුරු निराවරණය කරන தත්ත්වයට අද පත් කිරීම පාවා දීමක් මිසක් අපි දන්නේ වෙන වචනයක් කියනවනම් අපිට ඒ වචනේ පාවිච්චි කරන්න පුළුවන් කවුරු හරි පෙන්වා දෙනවනම් අපි දකින්නේ ඒක පාවා දීමක් ලෙස මොකද ලෝකයේ කිසිම රටක එහෙම සිද්ධ වෙන්නේ නැති නිසා ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔබතුමා රටේ නායකයා ලෙස මේ හමුදාවේ ප්‍රධානියා ලෙස මේ පාවා දීමට හමුදාව ගොදුරු කරන්න තියෙන කුමන්ත්‍රණය අවබෝධ කරගෙන මේක නවත්තන්න වහාම ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒක එතුමා විසින් කරන්නේ නැත්තම් අපි ඉල්ලා සිටිනවා මේ රටේ මහජන නියෝජිතයන්ගෙන් ඉතා පැහැදිලිව තමුන්නාන්සලා අපේ හාමුදුරුවෝ පසුගිය පුවත්පත් සාකච්ඡාවේදීත් කිව්වා මහජන නියෝජිතයන්ට බරපතල වගකීමක් තියෙනවා මේ පාවාදීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවට එන අවස්ථාවේදී ඊට එරෙහිවන්න එහෙම නැතුව ඔවුන් හිතනවා නම් ජනතාව ගාවට ආපසු යන්න ඒක ලොකු වැරදීමක්. මොකද ඉන්දුලංකා ගිවිසුම හෝ අර 815 ගිවිසුමට වඩා මහා බරපතල පාවාදීමක් මේක. ඒ පාවාදීම අද වචන වලින් වහලා තිබ්බට ඒකේ බරපතලකම හැලු කරලා තිබ්බට පාවාදීම සිද්ධ වෙන අවස්ථාවේදී මේ රටේ මහජන ටික තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒ අයට ඒකේ වන්දිය ගෙවන්න වෙනවා. ඒකේ සාපේට වග කියන්න වෙනවා. ඉතින් නිසා අපි මහජන නියෝජිතයන්ගිනුත් ඉතා බරපතල ලෙස ඉල්ලා සිටිනවා මේ පාවා දීමට දායක වෙන්න එපා. ඒ විතරක් නෙවෙයි දැන් 8 වෙනි වගන්තිය ක්‍රියාත්මක කරමින් මේ කියන යෝජනාව පාර්ලිමේන්තුවට එන්නත් කලින් ආරම්භ වෙලා තියෙන මේ මේ යෝජනාව ක්‍රියාත්මක කරමින් ආරම්භ කරලා තියෙන හමුදාව පාවා දීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්න මේක නවත්තන්න මැදිහත් වෙන්න කියලා. ඔවුන් ඒක කරන්නේ නැත්නම් අපේ රටේ ජනතාව පාරට බහලා හරි මේක නවත්තන්න ඕන කියලා තමයි අපි ජනතාවට මතක් කරන්නේ මොකද මේක ජාතික ආරක්ෂාවට අදාළ කාරණයක් මේ පාවා දීමේ කිවිසුම ඉස්සරහට ගියොත් මේක අපිට ආපසු හරවන්න ලැබෙන්නේ නැහැ මේක ඉතිහාසයේ අවසානීය සනිටුවම් කරමින් තමයි අවසන් වෙන්නේ මෙතනදී අපිට තව ඉල්ලීමක් කරන්න තියෙනවා ගරුතර මහා සංඝරත්නයෙන් අපි දන්නවා එදා 1815 පාවා දීමේ කිවිසුම අත්සන් කරනකොට ඇහැලේ පොළ එක්නාලි ගොඩලා මොල්ලි ගොඩලා අපේ රටේ හිටපු මහානායක ස්වාමින් වහන්සේ කොබ්බෑකඩුව ස්වාමින් වහන්සේ එදා ජෝන් ඩොයිලි පරිත්‍යාග කරපු වෙල්වට් සිවුරක් ඇඳගෙන ගියා ඒ ඒ උත්සවයට සහභාගී වෙන්න පවාදීමේ උත්සවයට 815 කිවිසුම අත්සන් කරන උත්සවයට අපි හිතනවා එවැනි දේ මේ රටේ නැවත සිදු නොවේ කියලා මොකද අපි ඒකට විශාල වන්දියක් ගෙවලා ඒක අපසු හරවගත්තේ. ඉතින් ඒ නිසා මෙවර මේ මේ පාවා දීමට එදා 815ට අපේ මහා සංඝරත්නයේ යම් නායකයෙක් දායක වුණා වගේ මේ පාවාදීමට දායක නොවේ කියලා. එවැනි කනගාටුදායක තත්වයක් නැවත උදා නොවේ කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා ගෞරවනීය මහා සංඝරත්නයෙන් දෙපා නමද ඉතා බගයපත්ව ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ පාවාදීමට එරෙහිව තමන්ගේ වචන පාවිච්චි කරන්න මේකට විරෝධය එල්ල කරන්න එහෙම නොකළොත් අපිට ආයේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මේ ගැන කතා කරන්නවත්. මොකද අපි හිතනවා මේක ඉතිහාසයේ අවසානය කියලා. උන්වහන්සේලත් මේකට කටවහගෙන ඉඳලා මේ ගැන කතා නොකර මේක යන්න ඇරියොත් ඒක කිසි දවසක උන්වහන්සේලාට ඒකට සමාවක් ලැබෙන එකක් නැහැ කියලා අපි කල්පනා කරා. ඊළඟට දැන් අපේ සෝබිත හාමුදුරුවෝ මේ වෙනකොට මම දන්නේ එක වචනයක්වත් කතා කරන බවක්වත් මාධ්‍යයේ ඉන්නවක්වත් අපිට පේන්නේ මේ පාවාදීමේ ක්‍රියාවලියට ඊටාම දරදිය ඇදලා මේක මේ මෙතෙන්ට ගේන්න මේක සාධාරණීකරණය කරන්න කටයුතු කරපු උන්වහන්සේ අද නිහඬ වෙලා ඉන්නවා. අපි දන්නේ මේ මේ මේ පාවාදීමේ ක්‍රියාවලිය තේරුම් අරගෙන සමාජයට මූණ දෙන්න බැරුව හැංගිලා ඉන්නවද? නිහඬව ඉන්නවද කියලා. ඒක එහෙමනම් අපි උන්වහන්සේට සමාව දෙන්න ලෑස්ති. හැබැයි එහෙම නැතුව උන්වහන්සේ මේ සමාජයේ ඉදිරියට අවිල්ලා මේක පාපොච්චාරණය කරලා මේ සමාජයෙන් සමාව අරගෙන මේ පාවාදීම අපසු හරවන්න කටයුතු නොකළොත් උන්වහන්සේට යන්න අලුතෙන් අපායක් හදන්න වෙයි කියලා තමයි අපි කල්පනා කරන්නේ. ඒ ඒ කටයුත්ත අපේ උන්වහන්සේ තනිකර මතු කරලා උන්වහන්සේට චෝදනා එල්ල කරනවා නෙවෙයි මේ අත්වසෙම මේ පාවාදීමේ ක්‍රියාවලිය සාධාරණීකරණය කරන්න ඉතා බරපතල වෙස දායක වෙච්ච කෙනෙක් තමයි උන්වහන්සේ අනික් රාජ්‍ය නෝන සංවිධාන ඔක්කොම නියෝජනය කරමින් ඒ නිසා උන්වහන්සේ සංකේතයක් ඒකයි අපි උන්වහන්සේ ගැන මේ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කරන්නේ